තෙරුවන් සරණයි. අපිට පේන හැමදේම අපිට ඇහෙන හැමදේම අපිට දැනෙන හැමදේම අපි හිතන හැමදේම ඇත්තටම තියෙන්නේ මායාවක්මයි. මායාවක් කියනටත් වැඩිය කිසිවක්ම හරයක් නැති මේ ශුන්‍ය ස්වභාවයක් මෙහෙම කියනවට වැඩිය මේක මෙහෙම කිව්වොත් හරි කාටවත් තේරෙන්නේ නැහැ අපි මේ ඉන්න ලෝකේ අපි හදාගත්ත ලෝකයක් කියන එක. මේ මොහොත මේ ෂනේ අපි මේ මොහොතම මැවෙන අපේ ප්‍රසාද වලට ප්‍රසාදවත් වලට මැවෙන ලෝකයක් කියලා කිව්වත් හරි. තව විදිහකින් කියනවා නම් ඔබ හිතන විදිහට කිව්වොත් ඔබ හිතන්නේ මේ ලෝකේ තියෙනවා. එහෙමනේ. තියෙන ලෝකේ මම ඉපදුනා. එහෙමනේ. ලෝකේ තියෙද්දී මම මැරිලා යනවා. ඒක තමයි සාමාන්‍ය මානසික ස්වභාවය. ඔබම කියයි ඇයි ඒක නෙමෙයි දැත්ත මේ ලෝකේ තියෙන්නේ. ඒ මේ තියෙන ලෝකේ තමයි ඉපදුනේ. ඉතින් ඒක දෙද්දි මම මැරලා යනවා. ඔක තමයි බැලු බැල්මට හැමෝටම පේන්නේ. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. තියෙන ලෝකයක් නැහැ. ඇත්ත කතාව මේ මොහොතේ මේ දැන් මේ ලෝකෙ ඔබටම වෙනවා. ඔබ ඇස්සරනකොට ඔබට ලෝකයක් පේනවා. ආය ඇස් වහනකොට ඒ ලෝකෙ නෑ. මේක වර්ණ ලෝකෙ. ඇස් ඇරියම පේන්නේ පාට වර්ණ. ඒ නිසා විවිධාකාර වූ පාට වර්ණ හැඩතල ඒ අනුව හදාගත්ත අපි විසින්ම හදාගත්ත ප්‍රඥප්ති සම්මුති නම් ඒ අනුව හදාගත්තේ සිතුවිලි ලෝකයක අපි ඉන්නවා. ඒක මේ මොහොතේම හැදෙනවා. අපි අපිට ඒක අපිට ඒක අල්ලන්න බෑ. ඒක වේගවත්. මේ මොහොතේම ඒක හැදෙනවා. මේ මොහොත මේක නැති වෙනවා. ඒක ඇති වෙලා නැති වෙනවා. පවතින්නේ නැහැ. අවුත්තා සම්භූතං උත්තානම් පරිසති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. මේ සත්‍යය. දැන් මේ සත්‍ය ඔබට විශ්වාස කළ හැකිද? ඔබ විශ්වාස කරන්නේ විශ්වාස කරන්න අපහසුයි ඔබට. ඔබට ලෝකේ ඇත්ත වෙලා ඉවරයි. ඔබ රෝකෙට රැවටිලා ඉවරයි. කාලාන්තරයක් අපි පුරුදු කරපු මේ පුරුද්ද අපිට දැන් ලෝකයක් මවනවා. තියෙනවා. මේ අල්ලන්න පුළුවන් මේ තියෙන්නේ. නමුත් මේ ආයතන හයට ලෝක හයක් මැවෙනවා. කනේ තියෙන කනට දැනෙනවද පාට? කනට පාට දැනෙන්නේ නැහැ. කනට සුවඳ දැනෙනවද? ඒත් නැහැ. කනට රස දැනෙන්නෙත් නැහැ. කනට තද ගතිය සීතල උණුසුම දැනෙන්නේ නැහැ. කනට දැනෙන්නේ ශබ්දේ. දැන් කන අපි මේ කතා කරන කන කියන ආයතනේ ප්‍රසාදවත් වෙලා තියෙන්නේ සද්දෙට. අපිට සද්දෙට අපි හිත යොමු කරත් අපි සද්ද ලෝකේ කතරමං වෙනවා. හොඳට බලන්න ඔය සින්දු අහන අය. ඒකට කිමිදිලා ඉන්නේ සද්දෙට. ඒක සද්ද ලෝකේ. සද්ද ලෝකේ පවතින එකක් නෙමෙයි. මේ මොහොතේම හටගෙන නිරුත් වෙනවා. අපි හිතනවා එළියේ ශබ්ද තියෙනවා කියලා. ඇත්තටම අපේ ප්‍රසාදේ කර්ණ සංකේ ඒ කර්ණ සංකේ කනක් නැත්තම් සද්ද ඇහෙන්නේ නැහැ. එහෙමනම් කන හේතු වෙලා තියෙන සද්දෙට. සද්ද තියෙන්නේ එළියේද සද්ද තියෙන අපේ කනේද? එළියේ එකම ස්වභාවයක් තියෙන්නේ. 아무ත් අපිට කනක් නැත්තම් සද්දයක් නැහැ කියන්නේ කන හේතු වෙලා තියෙන සද්දෙට. එහෙනම් කනේ උපාද කරපු සද්දයක් අපි දන්නේ. ඒකයි මේක උපාද වය ධම්මිනෝ කියන්නේ. උපජ්ජිත්තා නිරුද්ධාන්ති ඉපදුණු තැනම නැති වෙනවා. ඒකයි මේක අනිච්චවත සංඛාරා කියන්නේ. ඒ කියන්නේ මේ සියලු සිතුවිලි අනිච්චයි. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපච්චිත්තා නිරුද්ධාන්ති තේසං උපසමෝසකෝ මෙන්න මේ සාන්ත සෝයයට පැත් වෙන්නේ මෙන්න මේ අවබෝධය ඇති වුණොත් විතරයි නැතිනම් ඔබ දැවෙනවා ඇයි ඔබ පිනවනවා ඔබට දැනෙනවා මේ ලෝකේ ඔබ විඳිනවා විඳවනවා ඇයි ඔබ බාහිර දෙයක් දෙයක් හදාගෙන දෙයක් තියනවා කියපු ගමන් ඔබට දුකමයි ඇති වෙන්නේ සැප දුක්ඛන් දුක දුක්ඛන් දෙකම දුකක්ම තමයි විඳවනවා වේදනාවක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, වේදනා නම් වේදනාමයි. මෙන්න මේ මේක උනේ මේක අවබෝධ වෙන එක ඔබ දුකින් මිදෙන මඟ. මේක අවබෝධ වීමයි දුකින් මිදීම කියන්නේ. මේ සත්‍ය ඔබට අවබෝධ කරන්න පුළුවන්. ඔබට හිතෙනවද බෑ කියලා? නෑ. ඔබ ඔය කරන වැඩ ඔය වෘත්තිය රැකියාව ඕනම දෙයක්. ඔබ එළවලු කපනකොට, ඇවිදිනකොට ඕනම දෙයක ඔබ සත්‍ය දකින්න උත්සාහ කරන්න. සිතට සත්‍ය පෙන්වන්න. ඔබ ගෙදර වැඩ කරනකොට, ඇඳුම් අඳිනකොට, අතු ගන්නකොට, මූණ හොදනකොට හැම මොහොතම සත්‍ය දකින්න. අපි ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ. ඔබේ අතේ කටුවක් ඇතුනොත් ඔබේ ඇඟට වේදනාවක් දැනුනොත් ඔබේ ශරීරයට යම් ගැටීමක් සීරීමක් ඇති වුණොත් ඔබට දැනෙන වේදනාවක් ඔබ හිතනවා ඒ වේදනාව එන්නේ කකුලෙන් කියලා. නමුත් කකුල කියන එකත් විඤ්ඤාණය දැන ගැනීමක්. එතකොට කකුල කියන එකත් අපි සිතින් හදාගත් එකක්. ඇත්තටම ඇස් දෙක පියාගත්තොත් ඔබට කකුලක් පේන්නේ කකුල කියන එක රූපයකින් ඔබට මවලා තියෙනවා. නමුත් ඇල්ලුවොත් ඔබට දැනෙන තද ගතියක්. නමුත් ඇහැට පේන්නේ හැඩතලයක්. මේ විදිහට ඔබ කකුලත් ඔබේ කියලා කිව්වට ඒකත් බාහිරයි. මේ සිතට සියල්ල බාහිරයි. විඥාණයට දැනෙන සියල්ල බාහිරයි. ඇත්තට මෙතන බාහිරයි අභ්‍යන්තරයි කියන එක නෙමෙයි. ওই දැනෙන බවමයි සිත කියන්නේ. ඔබට යමක් පේනවනම් ඒ පේන බවමයි සිත කියන්නේ. දැන් ඔබට යමක් දැනෙනවනම් ඒකට හිමිකාරයක් නැහැ. ඒක ඔබගේ නෙමෙයි නං. ඒක හිමිකාරයක් කොහෙන්ද? එළියේ තියෙන දෙයට සිතේ හටගත්ත විඥානයේ දැන ගැනීම සිතුවිල්ලක් නං. චේතනාවක් නං. ඒ සිතුවිල්ල සිතුවිල්ල පමණයි. ඒක පවතින්නේ නැහැ. හටගෙන නැති වෙනවා. කකුල වේදනාවක් එනවා කිව්වත් ඔබ කකුල අපි හිතමු ද උඩින් තද කළා රෙදිපටයකින් ගැට ගැහුවොත් ඊට පස්සේ ඔබ ඇනලා බලන්න ඔය අය කට්ටකින් හරි කටුවකින් හරි ඉදි කට්ටකින් හරි නැත්නම් ඔය කැමති විදියට බලන්න එතකොට දැනෙනවද කියලා ඇත්තටම ඔබ දන්නවා නිර්වින්දනය කරත් සිහි නැති කරත් මුකුත් දැනෙන්නේ නැහැ කියලා. සිහි නැති කරත් කකුල නැති වෙලා නැහැනේ. කකුල තියෙනවා. ඒත් එන කටක් කරනොත් දැනෙන්න ඕනේ. ඇයි දැනෙන්නේ නැත්තේ? එතකොට කකුලට දැනලා තියෙන කකුලට නම් දැනලා තියෙන කකුල තියෙනවා. එහෙනම් දැනෙන්න ඕනේ. නෑ. කකුලට නෙමේ අපේ හිතටයි වේදනාව දැනෙන්නේ. ඇත්තටම වේදනාව කියන්නේ චිත්ත චෛතසිකයක්. වේදනාව කියන්නේ ඇත්තටම සිතුවිල්ල. මේක මේ වේදනාව විඳින කෙනෙක් නැහැ. දැන් මේ සිත කියන එකට කෙනෙක් නැහැ. දැන් ඔබ ඔබට පාටක් පේනවා. දැන් ඔබට ඔබට බිත්තියක් පේනවා. දැන් ওই බිත්තිය තමයි සිත කියන්නේ. සිත කියලා 아무තේ වෙන කොයිවත් දෙයක් නැහැ. ඔය පේන බවට පවා සිත කියන්නේ. දැන් බිත්තියක් පේනවා. බිත්තියටමයි සිත කියන්නේ. බිත්තිය පේනවර බිත්තියයි සිත. දැන් ඔබට පුටුවක් පේන. එහෙනම් පුටුව පේන බවමයි සිත කියන්නේ. දැන් ඔබට ගහක් පේන. එහෙනම් ගහ පේන බවමයි සිත කියන්නේ. දැන් ඔබ ඒකයි අපි සතර ඒරියාව බැලුවේ. ඔබ උදේට නැගිටිනවා. අපි කිව්වා ගොඩක් දේවල් මෙහෙම. අපි හිතමු දැන් අද තව උදාහරණයක් අරගෙන. අපි හිතමු ඔබ ඔබ කරන ක්‍රියාවක්. ඔබ පොතකින් ලියනවා. එහෙම නැත්නම් පත්තරයක් බලනවා ඕනම දෙයක්. ඔබ ඔබ ඔය බලනවා කියන තැන ඔබ පෑන අතට ගන්න තැන අතට දැනෙන්නේ තද ගතිය. එතකොට පෑන කියන එක ඔබගේ සිතේ තියෙන සම්මුති ප්‍රඥාප්ති. එතකොට ඔබ ලියනවා කියන එක. එතකොට ඒක මානසිකාර කරනවා කියන එක. මේ හැම තැනකදීම සිත දකින්න. අපි සිත දකින්න කියන්නේ නිකම්ම සිත දැකලා සිත දිහා බලන් ඉන්න එකක් නෙමෙයි. ඔබ ගල් කැටයක් අතර ගත්තත් පෑනක් අතර ගත්තත් දැන් මේ ගල් කැටේ කියන්නේ තද ගතියක්. ඒක චේතනාවක්. ගල් කැටේ කියන්නේ සිතුවිල්ලක්. එළියේ තියෙන්නේ එකම ස්වභාවයක් ධාතු ස්වභාවයක්. අපි එහෙම කතා කරමු ධාතු ස්වභාවයක් කියන්නේ. එතකොට ඔබගේ සිතේ තියෙන චිත්ත රූප. ඇත්තටම ඔබ පරිහරණය කරන්නේ චිත්ත රූපයක්. ඔබ චේතනා, සිතුවිලි, ඔබ ඉන්නේ සිතුවිලි ලෝකයක. ඔබ ඔබ ඉන්න ලෝකේ මේ ගෙවල් දොරවල් පෑන් පැන්සල් ඔක්කොම තියෙනවා ගහකොළ ඉර හඳ හැමදේම තියෙනවා. ඒ හැමදේම අර කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය වගේ ඡායාවක්. ඒ කියන්නේ ප්‍රතිබිම්බයට වැටෙන එක ඇත්ත නෙවෙයි අපේ සිතේ තියෙන සිතුවිල්ලත් ඇත්ත නෙමෙයි. ඒ සිතුවිල්ල හැදලා තියෙන්නේ මායාවකට රැවටිලා ඡායාවකට රැවටිලා ඔබට එනේන හැම හැම අරමුණක්ම ඇවිදිනකොට කකුල තියෙනකොට දැනෙන තද ගතිය ඒ තදගත් කකුලක් විඥානයේ දැනෙන්නේ එතකොට පොළවත් විඥානයට දැනෙන්නේ තද ගතියත් විඥානයට දැනෙන්නේ දැන් මේ පෑනත් විඥානයට දැනෙන්නේ එතකොට කොලයත් විඥානයට දැනෙන්නේ එතකොට මේ ලියනවා කියන එක ඒකත් විඥානයට දැනෙන්නේ එතකොට මේ සේරම චිත්ත ඔබ පරිහරණය කරන්නේ චිත්තචෛසික එහෙම නැත්නම් සිතුවිලි. ඔබ ඔබ සිතයි පරිහරණය කරන්නේ. ඔබට කොලයක්වත් බාහිරින් හම්බෙලා නැහැ, පෑනක්වත් හම්බෙලා නැහැ. බාහිර තියෙන එකම ධාතු ස්වභාවය. ඔය කොලෙත් ගිනි ගන්නවා. ගිනි කුරක් ගැහුවොත් පෑනක් ගිනි ගන්නවා. නමුත් එතකොට මොනවද ඉතුරු වෙන්නේ? එහෙමනම් ඒව තියනවාද? ඒව තියෙන දේවල් නෙමෙයි. ඒව සිතුවිලි. අපි පරිහරණය කරන්නේ සිතුවිලි. අපිට පුළුවන් කොලයක් අරගෙන ඕනම දෙයක් හිතා ගන්න. ඒකේ වර්ණ කණ්ණාඩියක් දාලා අපි බැලුවොත් රතු පාට නෙපේ. ඒතර අපිට හිතා ගන්න පුළුවන් රතු කොලයක් කියලා. ඇත්තටම එළිය රතු පාට කොලයක් තියනවද? නැහැ. අපේ කණ්ණාඩියේ රතු පාට පේනවා. එතකොට අපිට පේන්නේ එළියේ තියෙන දේමද? ඔබට හිතෙන්නේ නැද්ද මොහොතකටවත් ඔබේ ඇසේ තියෙන කාචය අනුවයි පෙනීම තියෙන්නේ කියලා? අර වර්ණන්දතාවයේ තියෙන ළමයිට නිල් පාට පේන්නේ නැහැ, රතු පාට පේන්නේ නැහැ වගේ. අපිට වර්ණ පේන්නේ නැත්නම් ඒ වර්ණ අපි දන්නේ නැහැ. මෙන්න මේ වගේ. අපි හැම දෙයක්ම හැම මොහොතෙම ධර්මයේ දකින්න ඕනි. ධර්මය කියන්නේ අපේ හිතමයි. අපි අපේ හිතමයි දකින්න ඕනි. හිතේ ඇත්ත ස්වභාවය දකින්න ඕනි. එතකොට අපිට මේ දුක නැති වෙනවා. අපි පෑන කැඩුනොත් දුකයි, ලියුන් නැතුනොත් දුකයි. අපිට අපිට මේ දරුවෙක් මේව ලොකුවට දැනෙන්නේ ගොඩාක් වටින දේවල් වලදී. අපිට ඔය රත්තරන් වගේ දෙයක් නැතුනොත් දුක ගොඩාක් වැඩි වෙන්නේ. දරුවෙකුට අසනීපයක් වුණොත් දුක වැඩිනේ. දරුවෙක් නැති වුණොත් දුක වැඩිනේ. ඒතකොට මේ දුක ආවේ කොහෙන්ද? දුකත් කොහොමද හටගත්තේ? දෙයක් තිබුණොත් නේ ඒ දෙයට ඇලීමක් තියෙන නිසානේ ඒ ඇලුණු දේ නැතිනකොට දුක එන්නේ. ඒතකොට දෙයක් නැත්තම් ඇලෙන්න දෙයක් කොහෙද තියෙන්නේ? ඇලෙන්න දෙයක් නැතුව අපිට දුකක් කොහෙන්ද තියෙන්නේ? ඔබට මේ කතාව දැන් හොඳට පැහැදිලි වෙන්න හැබැයි ඔබට මේ කියන දේ තේරෙනවා. හැබැයි ඔබ පුහුණු වෙන්නේ නැහැ. මෙතන ගැටලුව තියෙන්නේ පුහුණුව. අපිට ගොඩක් අය කතා කරනකොට අපිට තේරෙනවා. ඒ අයට මේක තේරෙනවා. නමුත් ඒ අය එදිනෙදා හැම හැම චර්යාවම දැකලා නැහැ. ඔවුන් පුහුණු වෙලා නැහැ. තේරෙනවා දැන්. තේරෙනවා නම් දැන් ඔබ පුහුණු වෙන්න ඕනේ. ඔබ දැන් ඇත්තද කියලා දකින්න ඕනේ. ඔබ තුලින් ධර්මය දකින්න ඕනේ. ඔබ හැම ඉරියවකටම යෝනිසෝ මනසිකාරය පිහිටවන්න. සිත තබා ගන්න. හැම හැම ඉරියවකම චේතනාව දකින්න. හැරෙනකොට දෙපැත්ත හැරෙනකොට ඉස්සරහා බලනකොට පිටිපස්ස බලනකොට අවික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඍසින්නෝ සිටින්නෝ සම්පජානකාරී හොති. හැම ඉරියවෙම හැම මොහොතෙම සිතට සිත තබන්න. මේ සිතමයි කියන එක දකින්න. සිතත් සත්‍ය නොවන බව ඔබට ඊගාව අධ්‍යයනයට ගන්න පුළුවන්. නමුත් ඔබ මූලික අවස්ථාවේ නම් සෝවන් මාර්ගඥානෙට එන්න ඕනේ. සෝවන් සිත මේ සිත මේ බාහිරින් මිදෙන සිත. ඒක නුවණින් දකින්න ඕනේ. ඒතර මේ බාහිරේ මේ ස්කන්ධයෙන් තමයි උපාදාය රූපේ හැදෙන්නේ. ඒතර ස්කන්ධයේ සත්‍ය දකින්නවා කියන්නේ අපි පරිහරණය කරන උපාදාය රූපයක් කියන එක දකින එක. උපාදාය රූපයක් කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. අපි දකින්නේ අපේ හිතමයි. අපිට දැනෙන්නේ අපේ හිතමයි. ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. අපිට බාහිරට කවදාවත් යන්න බෑ. මේ හිතට කවදාවත් බාහිරට යන්න බෑ. හිතට පුළුවන් ද වතුර බොන්න. හිතට වතුර බොන්න බෑ. හිතට පුළුවන් ද කෑම කන්න. හිතට කෑම කන්නත් බෑ. හිතට පුළුවන් ද ඇවිදින්න. හිතට ඇවිදින්නත් බෑ. හිතට පුළුවන් ද අර අපි ගත්ත කොලේ ලියන්න. හිතට ලියන්නත් බෑ. හිතට පුළුවන් ද දත්මදින් හිතට දත්මදින්නත් බෑ. හිතට ඒ බාහිරට එන්න බෑ. හිත හිත ඇතුළෙම දුක් විඳිනවා. හිත මේ දෙන අනිත් මේ මේ සිග්නල් වලින් තමයි හිත යැපෙන්නේ. ඇස කන දිව නාසය කියන මේ සිග්නල් වලින් පංචායතන හරහා එන ඒ ඒ සිග්නල් වලින් එහෙම නැත්නම් ඒ එන සංඥා වලින් තමයි සිත යැපෙන්නේ. ඒ අරමුණු ඔස්සේ සිත සකස් දැන් මෙතන තියෙන මේ ඔබ දකිනවා කියන්නේ සිතන ඇහෙනවා කියන්නේ මොහොතට සිත සකස් වෙලා ඇති වෙලා නැති වෙනවා. ඒ මොහොතේම මුළු ලෝකෙම හටගෙන නැති වෙනවා. විඥානය කියන්නේ පවතින එකක් නෙමෙයි නං. අර සාත භික්ෂයට කියනවානේ මම කියලා තියනවාද මානෙනි දිගින් දිගට යන විඥානයක් ගැන. එක දිගට පවතින විඥානයක් නැහැ. මරණින් මත්තෙත් එහෙම එක දිගට යන විඥානයක් නැහැ. ඒක ඇති වෙනවා නැති වෙනවා සකස් වෙනවා. පවතින විඥානයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒකම තේරෙනවා. එවනම් මේ මේ මේ දැනුත් මේ සිත් පරම්පරාවක් යන්නේ. අවුත්තා සම්භූතං උත්තාන පස් මේ දැන් හටගෙන නැති වෙනවා. මේ සිත මේ හට ගන්නවා මේ නැති වෙනවා. ඒ හැබැයි මේ සිත කියන්නේ ඔබට පේනවනම් පේන බව විතරයි. ආ එතන එළියේ තව එකක් පේනවා මෙතන මම මටයි පේන්නේ මම ඉන්නවා කියලා එකක් නැහැ. මෙතන වරද තියෙන්නේ අපි රැවටෙන මායාව අපි මුලාව තියෙන්නේ මෙතන මම ඉන්නවා අතන ඒක තියෙනවා කියලා පේන එක අයින් කළා මං වෙන් කරගන්නවා මං වෙන් කරගන්න එකයි දෘෂ්ටිය මෙතන තියෙන පේන බව විතරයි සිත කියන්නේ පේන බව විතරයි මේ පේන බවටම තමයි සිත කියන්නේ ඒ පේන බවටම තමයි අපි හිත හිත ඉන්නවා කියන්නේ අපි හිත පේනවා නෙමෙයි හිතනවා කියන්නේත් ඒකටමයි ඒ හැඩතලෙමයි හිතනවා කියන්නේ වෙන 아무තේ සිත කොහෙවත් වෙනයි මේ මේ මේ බිත්තිය වෙනයි කියලා එකක් නැහැ. දැන් මේ බිත්තිය නම් බිත්තියට පාටක් තියෙනවා කියලා ඉතින්. මේක කහ පාට බිත්තිය. මේක සුදු පාට බිත්තිය. දැන් සුදු කොහෙද තියෙන්නේ? හිතේ. කහ කහ කියන මේ සම්මුති ප්‍රඥප්ති නාමයක තියෙන හිතේ. දැන් එතකොට හිත කියන්නේ ඔබ මෙහෙම කතා කරන භාෂාවේ තමයි මේ දෝෂය තියෙන්නේ. භාෂාවේ හැමතිස්සෙම තියෙනවා. ඒ හිත කිව්ව ගමන් මෙතන එකක්. එතකොට බිත්තිය කියන එක අතන කියන එක. මේ අන්ත දෙක තමයි අපිව සසර ගෙනියන්නේ. අතන මෙතන භාෂාව ඇදලා තියෙන්නේ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ මේ අන්ත හිංසා. දැන් අන්තයක් නැත්තම් මොකද වෙන්නේ? අතන විත්‍යයි මෙතන හිතයි කියලා එකක් නැහැ. විත්‍යම තමයි හිත කියන්නේ. ඊටාම ගැඹුරුයි දැනුමට තමයි මුලින් කෙනෙකුට මේක තේරෙන්නේ. නමුත් මේක ඇත්තටම ඔබ දකින්න හැම තැනදීම දකීම පමණයි. පෙනීම ඇසීම පමණයි. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කිව්වේ මෙන්න මේ ගැඹුරු කාරණය. ඇත්තටම මේක පුහුණු වෙන්න ඕනි. මේක අපි හිතලා කවදාවත් හිත හිත හිටියා කියලා තේරෙන්නේ ඒක දැනුමක් වුණාට ඒක ප්‍රත්‍යක්ෂතාවයක් නෙමෙයි. ඒක නිසා රැවටෙනවමයි. රැවටීමෙන් මිදෙන්න නම් පුහුණු වෙන්නම ඕනි. ප්‍රතිපදාවට එන්නම ඕනි. ප්‍රතිපදාවේ මාපු දන්නෝ මාපු දන්නෝ වෙති කියලා බුදුන් වහන්සේ ඒ පැහැදිලිව දේශනා කරන්නේ මෙන්න මේ කාරණේ නිසා. ඔබ දැන් තේවක් කරනවා. ඔබ තේකොළ දානවා. වතුර දානවා, උණු වතුර දානවා, සීනි දානවා. අවසානයේ තේ එකක් හදනවා. දැන් තේ එක සීනි වලට අයිතිත් නැහැ. තේ එක වතුරට අයිතිත් නැහැ. තේ එක කහටට අයිතිත් නැහැ. තේ කියන්නේ තේ එකක්. එහෙමනම් ඔබ හදන කිරි තේක වේවා කෝපි තේකවත් තේක වේවා. මේ නම් ප්‍රඥප්ති සම්මුති. අවසානයේ ඵලය හේතුවටයි තිනේ. මෙන්න මේක තමයි ඔබ දකින්න ඕනි තැන. දැන් ඵලය තමයි ඔබ බිත්තිය. නමුත් හේතුව තමයි එළියෙන් ආපු හැඩතල ධාතු. එළියේ ධාතු නම් ඇතුලේ ධාතුව වෙනවා. එන එළිය ඇතුලේ කියලා දෙකක් නැති බව. මේ ප්‍රත්‍යක්ෂ කරගන්න මේ විදිහට ඔබ දකින්නේ. හැබැයි මෙතන මේ සිත මේ දැකපු දෙයත් මායාවක් කියන එකයි. මේ හේතුඵල ධර්ම තුල හම්බ වෙන්නේ. අයි මේ හේතු. මේ හේතුව එතකොට ධාතුණ මේ හේතුව දැන් ආලෝකයක් නැත්තම් ඇත්තටම ගසක් නැත්තම් හේවණල්ලක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ හෙවණැල්ල ආලෝකයටත් ගසටවත් පොළවටවත් අයිති නැහැ. ඇත්තටම හෙවණැල්ලක් හම්බ වෙන්නේ නැහැ පොළවත් තිබුණ නැත්නම්. මොකද හෙවණැල්ල වදින තැනක් තියෙන්න එපා. පතිත වෙන්න එපා. දර්ශනයේ පතයක් තියෙන්න එපා. හෙවණැල්ල පොළව පතිත වෙන්න. එතකොට ආලෝකයත් ගසත් පොළවත් නිසා ඇති වුණු සෙවණැල්ල ආලෝකයට අයිතිත් නැහැ, ගසට අයිතිත් නැහැ, පොළවට අයිතිත් නැහැ. තින්න සංගති පස්සෝ කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ සලායතන සූත්‍රය තුළ මෙන්න මේ කාරණාව. ඒ සලායතන වෙනවා කියන්නේ මේ තුනේ නිසා හටගන්නවා මේ ස්පර්ශය හටගන්න එක. එතකොට මේ මේ අසත් රූපයත් ඇසේ විඥානයත් කියන තැන තින සංගති පස්සෝ කියයි. එතකොට චක්කුංච පටිච්ච රූපේච උපපච්ච චක්ක විඥාන. දැන් අපි පෙළ කතා කරන්නේ. එතකොට මේ නිසා හටගත්ත ඵලය අපි සිතේ භික්තියත් භුක්ති විඳින්නේ. ඒ ස්පර්ශයෙන් ආපු සංඥාව හැඩතලේ. ඒ හැඩතලේ පෙරමතකයෙන් ගලපලා වේදනා සංඥා සංකාර ඔස්සේ අපි කතා කරන විත්‍යක් ගැන. අර විත්‍ය මේ මොහොතේම සකස් වෙන එකක්. පවතින එකකුත් නෙමෙයි. ඒක සිතක සකස් වෙන එකක්. ඒකත් පවතින එකක් නෙමෙයි. සිත කියලා කොහෙවත් තැනකුත් නැහැ. මේ කතාව හරි පුදුමයි කියන කියන හැම එකම නැහැ කියන්න සිද්ධ වෙනවා. අන්තිමටම සිත කියලා තැනකුත් නැහැ. අන්තිමටම මේක පේන එකත් විතරයි. මේ කියලා කෙනෙකුත් නැහැ. පෙනීම පෙනීමක් විතරයි. අන්තිම පෙනීම කියලා දෙයක්වත් නැහැ. මේක මායාවේ ලොකුම මායාවක්. ඒ කියන්නේ මායාව පැටව ගන්නවා. මේක බුද් අර ඒකයි අර ජටා සූත්‍රයේ පෙන්නන්නේ අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා පජා කිය. මුළු ප්‍රජාවම ඇතුළත් ගැටයක් පිටතත් ගැලයක්. ඇතුළත් ගැටයක් පිටතත් ගැටයක් කියන්නේ මේක මෙහෙන් හදා ගන්නවා. ආයෙ එළියේ කියලාත් ගැට ගහ ගන්නවා. මෙතනිනුත් ගැට ගහ ගන්නවා අදාගෙන ආයෙ එළියේ කියලාත් ගැට ගහ ගන්නවා. හැබැයි අවසානේ බැලුවා මේක මේකේ දැන් ආලෝකයක් නැතුව එවරෙල්ලක් ඇදෙන්නේ නැහැ. ඒක එහිටයිදිත් නැහැ, එළියටයිදිත් නැහැ, මේටයිදිත් නැහැ. ඒතකොට මේ අන්ත දෙකක් හැමතිස්සෙම අපිට පේනවා කතා කරන. හැබැයි මේ අන්ත දෙකකුත් නැහැ. පේන බව විතරයි. දැන් මේක සියුම් ගැඹුරුම කාරණයක්. ගහට අයිතිත් නැහැ හේව නැල්ල. හේව නැල්ල ආලෝකයට අයිතිත් නැහැ. හේව නැල්ල පොළොවට අයිතිත් නැහැ. ඒ කියන්නේ ස්පර්ශය කියන තැන අපි මේ හිතට අපි මේ සිතට ගන්න අරමුණ බාහිර තියෙන එක නෙමෙයි. ඇත්තටම අපි දන්නවනේ බාහිර තියෙන එක මේ අපේ ඇඟ ඇතුළට යන්නේ නැහැනේ ළමයි බිත්ති ගෙවල් දොරවල් ඇඟ ඇතුළට යන්නේ නැහැ. ඒතර අපි දන්නවා මේකේ අනිවාර්යයෙන්ම හැඩතලයක් කිරණයක් තමයි එන්නේ කියලා. එතකොට මේ හැඩතලයේ කිරණේ මිහින් ප්‍රසාදවත් වෙන එකක් තියෙන්නේ දැක ගමන් ආලෝකයට. එතකොට ආලෝකයට අයිතිත් නැහැ, ඒ ප්‍රසාදයට අයිතිත් නැහැ. මේක අටගත් එකක්. පෙනීම කියන එක. ඒක කණ්ණාඩියට පේන එක කණ්ණාඩියට අයිතිත් නැහැනේ. ඒතර කණ්ණාඩියට පේන එක එළිය ආලෝකයට අයිතිත් නැහැනේ. ඒතර ඒක කණ්ණාඩියට අයිතිත් නැහැ, එළියට අයිතිත් නැහැ. ඒතර පෙනීම මොකද්ද? ඒතර කණ්ණාඩිය පේන්නේ මොකද්ද? ඒක තමයි ප්‍රතිබිම්බය. හේව නැල්ල. මේක තමයි අපි අසුරු කරන්නේ. අපි ඇසුරු කරන්නේ කණ්ණාඩියට වැටුණු ප්‍රතිබිම්බේ. අපි එළියේ තියෙනව දන්නේ අපිට එළියේ තියෙන කවදාවත් හිතට යන්නත් බෑ. ඇත්තටම මේ ප්‍රතිබිම්බේ වැටෙනවා මේ මොහොතේ. වැටෙනකොටම අපි හදාගන්නවා ලෝකයක්. කණ්ණාඩියට කණ්ණාඩියට මුළු ලෝකෙම වැටෙනවානේ, පේනවානේ. ඒක කණ්ණාඩිය තියෙන දේ තමයි අපි අසුර කරන්නේ. ඒක කණ්ණාඩිය එළියට ඇවිත් නැහැ. ඒතර කණ්ණාඩිය කොහෙන්ද ගස්කොලක්? කණ්ණාඩිය කොහෙන්ද සතාසිව්පාවක්? කණ්ණාඩිය කොහෙන්ද එතකොට කිසිම දෙයක් කණ්ණාඩියේ නැහැ. නමුත් කණ්ණාඩියේ රූපෙකුත් තියෙනවා. අපි ඇසුර කරන්නේ අන්නේ වගේ ප්‍රතිබිම්බේ. හේවණල්ල. ඒක තමයි ස්පර්ශය කියන්නේ. තදංග පස්සපච්ච හැම එකමෙන් ස්පර්ශයෙන් කියලා බුදුහාමුදුරු කියනවා. බුදුන් වහන්සේට වාද කරන්න ආම ඒ ජටිලය නිගණ්ඨ බුදුන් වහන්සේ එක පාඩම කියන වචනයක් තියෙනවා ඒ ඒ සූත්‍රවල බැලුවම තදංග පස්සපච්චය. මේකත් ස්පර්ශ පච්චයෙන් එන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන්නේ කියන්නේ එතරම් බුදුන් වහන්සේ කියලා ඉවරයි මේක ප්‍රතිබිම්බයක් කියලා. ඒතර ප්‍රතිබිම්බ සත්‍යයක් නෙමෙයි කියන එකයි කියන්නේ. හැම තැනම බුදුන් වහන්සේ කියන්නේ මේකත් පුස්සක් කියන එකයි. වාදයක් නෙමෙයි පුස්සක්. ඒ කියන්නේ මේක පස්සපච්චය කියනකොට මේක හිස්. ඒක ඒක මායාවක් වෙනවා. සත්‍යයක් නෙමෙයි කියන එකයි කියන්නේ. ඒක ඒක ඇත්තටම ඉතාම ගැඹුරුයි මේ කියන කාරණා. නමුත් අපිට ප්‍රායෝගිකව එදිනෙදා පේනවා. අපිට පේන දේ අපි ඇත්ත දකිනකොට අපිටම තේරෙනවා. ඇත්තටම අපි හිතනවා කියලා. මොකද වතුර හිතට බොන්න බැරි බවකුත් ඒ ඔක්කොම අපිට කියනකොට තේරෙනවා. ඒතර අපිට තද ගතිය දැනෙන එකක් තේරෙනවා. ඇස් දෙක පියාගත්තාම අපිට ඇල්ල බැලුවා දැනෙන තද ගතිය. ඒතර අතට අත දන්නේ මොකක්ද ඇල්ලුවේ එහෙම දෙයක් ඒවත් අපිට තේරෙනවා. අතර අපිට තේරෙනවා දැන් තේ එකක්වත් හදනකොට අපිට තේරෙනවා මේකට දැම්මේ වතුර. මේකට දැම්මේ වෙන වෙන ඒවා. අවසානයේ අපි තේ එකක් කියලා කියන්නේ හදාගත් එකක්. මේ උපමාවම තමයි මේ උපමාස හැම එකක්ම තමයි මේ ධර්මය තුළ තියෙන්නේ. මේ ධර්මය තුළ ඇතර පේන බව පමණයි. දැනෙන බව පමණයි. ඇහෙන බව පමණයි. වෙන මුකුත් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් දෙයක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න අපි හැම හැම මොහොතෙම සිත දකින්න ඕනේ. සිත දැකලා සත්‍ය දැකලා එකෙන් මිදෙන්න ඕනේ. එතකොටයි අපිට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. බොහොම නුවණින් දකින්න ඕනි තරක් තමයි මේ අපි එදිනෙදා කටයුතු කරන තැන. අපි තේ එකක් වක් කරනකොට බලන්න කොයි තරම් සිත්වල ප්‍රමාණයක් ගලනවද කියලා. අපි හැන්ද අතට ගන්නවා. අපි හැන්ද අර අරගන්නකොට අතට දැනෙන තද ගතිය. නමුත් ඇහැට දැනෙන හැඩතලේ මේ බලන්න පංචායතනේ ගොඩක් එකතු කරලා මේ බලන්න මේ සංකාර කරන හැටි, ගැට ගැහෙන හැටි, විඥානයේ මායාව යන හැටි බලන්න මේ මොහොත ශනේග වේගෙන් වැඩේ සිද්ධ වෙන හැටි බලන්න එක මොහොතක සිතක් උපදින්නේ හැන්ද කියන එක ගන්න ඕනි කියන සිතුවිල්ල. එතකොට ඒ සිතත් සමගම එතකොට ඒ ඒ සිග්න ඒ සංඥාවට අනුව කය මෙහෙවනවා. ඊට පස්සේ අත යොමු වෙනවා. එතකොට අත දික් වෙන එක. එතකොට දික් වෙන එක. එතකොට හැන්ද අලව තද ගතියක් දැනෙන එක. එතකොට හැන්ද කියන හැඩතලේ අර චක්කු විඥානේ එන්නේ පාට ටික හැඩතලේ. එතකොට කාය විඥානේ දැනෙන්නේ එතකොට තද ගතිය. එතකොට ඇත්තටම මේ සේරම චේතනා. දැන් චක්කු විඤ්ඤාණ තද ගතිය කියන එක චක්කු විඤ්ඤාණයට දැනෙන වර්ණය කියන එක චක්කු විඤ්ඤාණ සිත. එතකොට තද ගතිය අතර දැනෙන එක එතන කාය විඤ්ඤාණ සිත. එතකොට මේ තේ හැඳි ගන්නට එන සද්දය එතකොට ඒක ඇවිලා මේ සෝත විඤ්ඤාණ සිත. එතකොට තේ බොනකොට එන රස ඒක ජීව විඤ්ඤාණ සිත. එතකොට එන සුවඳ ඒක ගාහන විඤ්ඤාණ සිත. බලන්න අපි අපි මේ විඤ්ඤාණය මේ මේ පංච විඤ්ඤාණයෙන් මනෝ විඥානය යන ගමන බලන අපිව අරගෙන යනවා. නමුත් මේ ඔක්කොම බාහිර මුකුත්ම නැති දෙයක් අපි මවාගෙනනේ ඉන්නේ. අපිට ඉපදුණු දවසේ ඉඳන් තේ කියන එකක් කවුරුත් කිව්වේ නැත්තම් අපිට වෙන වෙන දැන් අර චීනේ කතා කරන්න එක භාෂාවක් වගේ දෙමළා එක භාෂාවක් කතා කරනවා වගේ ඉංග්‍රීසි එක භාෂාවක් කතා කරනවා වගේ අපි මේ සද්දවලට නේද රැවටිලා ඉන්නේ සද්දවලින් ලෝකයක් හදාගෙන එකතු කරගෙන ඒ හැඩ එන ආයතනෙන් එනවනේ දැන් මේව අපිට අපිට කරන්න දෙයක් නැහැනේ අපිට උණුසුම දැනෙනවනේ අපිට කාය ප්‍රාසාදේ වෙනවනේ සීතල දැනෙනවනේ අපිට ඒවෙන් හැංගිලා ඉන්න බෑනේ එතකොට එනකොට අපිට ප්‍රසාද වෙලානේ අපි නිකම්ම රැවටිලානේ අපි නිකම්ම මේකට අහු වෙනවා නිකම්ම රැවටිලා යනවා අපි මේ අපිට නිකම්ම අපිට මේ ප්‍රසාදේ වෙනවා අපිට සද්ද නිකම් මේවා අපි අපි කන් වහගෙන ඉන්නේ නැහනේ හැමතිස්සේ අපිට කොහොමවත් සද්ද එනවා අපිට ලෝකේ නැති අපිට ලෝකේ අපි ලෝකේ සත්‍ය දකින්න කොයිතරම් අමාරුද කියන එක අපි ලෝකයක් අපිට මැවි මැවි තියෙනවා හැම මොහොතේම හැම මොහොතේම එක්ක සද්දයක් එනවා ඒතර සද්ද සිතක් කියනවා එතකොට අපිට පාට එනකොට අපිට අපිට අපිට ඒතර පේනවා මේ මේ පේන සිත එනවා අපි හැමතිස්සෙම මත් වෙලා වගේ ඉන්නේ අපි මත් ගුලියක් වගේ ඒ කියන්නේ හැම මොහොතේ ප්‍රසාද වලට මේකේ ඉලිප්පි ඉලිප්පි ඉන්නේ බුදුහන්සේ කියනවා රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති රුප්පණේ වෙන්නේ සීත උෂ්ණ දන්තමගත වාසා සපසීවස් එතකොට බුදුහන්සේ කියනවා සීතස්සමගත ඒවා කියනවා උෂ්ණ එතකොට මේ රුප්පණේ කියන එකට එතකොට මේ රුප්පණේ වෙන්නේ හරියට නිකන් මේක නිකන් ගඩක් බුදුහන්සේ වෙලාවක කියනවා මේක gediya උලක් ලෙස දකින්න ගඩක් ලෙස දකින්න gediyak ලෙස දකින්න ඉතින් බුදුන් වහන්සේ මේ කියන්නේ දුක්ඛතෝ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ මේ බුදුන් වහන්සේ මේ හැම මොහොතෙම මේක හොඳ දෙයක් කියලා මේක මේක කිසිම හරයක් තියෙන දෙයක් පෙන්වන්නේ සිත පෙන්වන්න කියත් බුදුන් වහන්සේ කියන්නේ මේ මායාවක් මේක විඥාන මායාව. එතකොට කියනවා රූපේ පේන පින්ඩපන් රූපම් පෙන පින්ඩක් රූපේ. එතකොට බුබ්බුල දිය බුබුලක් මේ මේ වේදනංච බුබ්බුලංච වේදනාව දිය බුබ්බුලා රූපේ පෙර පීඩා සංඥාව මිරිගුවක් සංකාරයේ කෙස කඳ එතකොට විඥානේ මායාව මාරු මේ මේ එතකොට මීජවට සංඥාන මේ මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ එතකොට මේ අපි හිතින් හදාගන්න රූපේ කිසිම සත්‍යයක් නැති චේතනා ද චේතනා රූපයක් නෙච්ච චේතනානේ සිතුවිලි ඒ චේතනාවේ කිසිම සත්‍යයක් නැති බවනේ පෙන්නන්නේ ඒකේ ඒ ඒ ඒ සිතට එන මායාව අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ කිසිම හරයක් නැහැනේ. කිසිම දෙයක් නැහැ. අන්න ඒ වගේ අපිට මේ පේන රූපේ එළියේ තියෙනවා කියන එකට කණ්ණාඩියට එළියට යන්න බෑ. ඒ වගේ මේ ප්‍රතිබිම්බයක් කියලාම අපි මේක දකින්න දකින්න අනේ මේ ප්‍රසාද සේරම කණ්ණාඩියේ ප්‍රතිබිම්බ වගේ මේවා සකස් වෙනවා සකස් වෙනවා දැන් කණ්ණාඩියට මොනවාරි ගේන දැන් කණ්ණාඩිය මොනවාරි තිබ්බේ නැත්නම් කන්නඩියෙන් පේන්නේ එකපාරටම මොනවාද කන්නඩි දර්ශනපතේට ආවොත් තමයි කන්නඩිය පේන්නේ ඒ වගේ මේ ඒක ඒකයි ගත්තාම නෑ එතකොට මේක සකස් වෙන තියෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇස් ඇරියොත් නේ පේන්නේ ඒතර කන්නඩිය වහලා තියෙනවා කියලා හිතන් පෙරලා තියෙනවා කියලා හිතන් කන්නඩිය ඉස්සුවා කියන කෙලින්ම පේනවා ලෝකේ ආය කන්නඩිය වැහුවාම පේන්නේ ඇස් ඇරියාම පේනවා ඇස් වැහුවාම පේන්නේ එතකොට මේ හරියට මේ ප්‍රතිබිම්බය එතකොට හැදෙන ඒ ප්‍රතිබිම්බේ ඡායාව බුදුන් වහන්සේ කියන්නේ රූපේ පෙන පිටක්. ඒ කියන්නේ මේක ඇති වෙනවා නැති වෙනවා. ඒ මොහොතේ හටගෙන නැති වෙනවා. වේදනාව දියපු බුලක්. ඒකත් හටගෙන නැති වෙන එකක්. පවතින්නේ නැහැ. ඊට පස්සේ බුදුන් වහන්සේ පෙන්වන්නේ සංඥා මේක පෙරමතකෙන් හඳුනගන්න සංඥා ඒක මිරිඟුව. එහෙම ඒක ඒක අපි අදායගත් එකක්. ඒක මිරිඟුව. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා මේක සංඛාර කැසකලක් සංඛාර කියන්නේ මේක එකතු කර කර එකතු කර කර එකතු කර කර ඒවා ගලෝ ගලෝ ගලෝ ගලෝ කිසිම දෙයක් නැහැ කෙසර ගහක් වගේ ඔක්කොම ගැලවිලා යනවා කියලා කියන්නේ. එතකොට අපි අර වාහනේ කියනනේ කාර් එකක්. දැන් කාර් එකේ අපි ගත්තොත් දැන් ටයර් එක වෙනයි. වීදුරු වෙනයි. ලයිට් වෙනයි. එතකොට යකඩ වෙනයි. මෙහෙම කෑලි කෑලි ඔක්කොම වෙන් කරලා බැලුවොත් කාර් එකක් කොහෙද තියෙන්නේ? අන්න ඒකයි කෙසල් ගහක් කියන්නේ. දැන් කෙසල් කඳක් ගලවලා ගලවලා පතුරු පතුරු ගියාට පස්සේ කෙසල් ගහක් නැහැ. ඒ වගේ අර රෝද ටික අයින් කරලා ලයිට් ටික අයින් කරලා වීදුරු අයින් කරලා ඔම කෑලි කෑලි අයින් කරගෙන ගියොත් අවසානයේ කාර් එකක් හම්බ වෙන්නේ නැහැ. අන්නේ ওই කාර් එක දැන් සංඛාර තමයි හදලා අපිට මේ ඇස් දෙකෙන් එන සද්ද ඒ කනෙන් එන මේ සද්ද ඇස් දෙකෙන් එන රූප එතකොට මේ ප්‍රසාද මේ උණුසුම සීතල හැම එකම එකතු කරලා අපිට මිනිස්සෙක් කියලා මේ ඉන්නවා කෙනෙක් කියලා පේනවා. ඇත්තට මෙහෙම කෙනෙකුත් නැහැ. මේ එක එක ප්‍රසාද ටිකක් ඒව එක එක විදිහට මේ ප්‍රසාද වෙනවා කියන්නේ ඇවිල්ලා ස්පාක් වෙනවා වගේ වැඩක්. ඒක තමයි හොඳම වචනේ. ඔය ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ස්පාක් කියලා ඔබ දන්නවා. දැන් ආලෝකයට හිරු එළියට කණාඩියක් ඇල්ලුවත් ස්පාක් වෙනවා. දිලිසෙන පෘෂ්ඨයක ස්පාක් වෙනවා. ඒතර දිලිසෙන පෘෂ්ඨයක ස්පාක් එකක් එනවා කියන්නේ ඒක දිලිසෙනවා. ආලෝකය වැඩිච්ච ගමන් දිලිසෙන පෘෂ්ඨ දිලිසෙනවා. අන්න ඒ වගේ අපේ ප්‍රසාද ඒවට දිලිසෙනවා. ඒවට ස්පාක් වෙනවා. ඉතින් මේකට කියනවා ප්‍රසාදය කියලා. අතට ප්‍රසාදය කියන වචනේ තේරුමක් දිලිසීමනේ. ප්‍රසාදය වෙනවා. දැන් ඔය ආලෝකයට මොන හරි දිලිසෙන පුෂ්ටයක් තිබ්බ ප්‍රසාදය වෙනවා. ඒ වගේ ඇස චක්කු ප්‍රසාදය ප්‍රසාද වෙනවා. ඉතින් ඒ හැඩතලයට අපි මෙච්චර මෙච්චර මේ පණක් දීලා මේ පණ ඇති වෙලා මේ අජීවී දෙයකට සජීවී පණක් කොහෙන් දෙන්නේ? ඒකම මායාව. ඒක හරියට දේ දුන්නේ පාට වගේ. ඇත්තටම දේ දුන්නු සිතක් තමයි අපිට තියෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? මේ දේ දුන්න දේ දුන අල්ලන්නත් බෑ. දේ දුන කියලා දෙයක්වත් නැහැ. එතන තියෙන්නේ ජල වාෂ්ප. එතන තියෙන්නේ ආලෝකයේ වැටිලා. එක එක වර්ණ හැඩතල එක එක කෝණ වලින් වැටුණු ආලෝක. ඉතින් මේක හරි මායාවක්. ඇත්තටම මේ සිතත් මායාවක්. ඒක අපි පෙන්නවා ඔබට ඇත්තටම එක දේශනාවකදී අර පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙන්නේ ප්‍රභාස්වර සිතේ. ඒ පුංචි දරුවාගේ ලෝකයක් නැහැ, රූප ලෝක නැහැ, සද්ද ලෝක නැහැ, ඉපදෙනකොට ලෝක නැහැ. ඒ දරුවා දන්නේ නැහැ මේකේ මොනවද තියෙන්නේ කියලා. නමුත් දරුවා එක එක පිටින් දානවා. මේ පුතේ මේ රතු පාට, මේ පුතේ කහ පාට, මේ පුතේ නිල් පාට. ඊට මේ අම්මා, මේ තාත්තා. ඒතකොට මාමා මාමා ගාලා අර හැඩතලයට shabdේ අම්මා අම්මා කියලා අම්මා දෙනකොට තමයි දරුවා ගන්න මේ අම්මා මාමා අම්මා ගාලා. ඉතින් මේක ඉතින් කාලයත් එක්කලා මේක ඒ රූප ඡායා පෙන්නලා පෙන්නලා පෙන්නලා රූප වලට ශබ්දේ මෙහෙන් යවලා යවලා යවලා මේවා මනසක එකතු කරවනවා කිව්වොත් නිවැරදි. ඉතින් සංඛාර කරවනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා නොදන්න දරුවට අවිද්‍යාව තුළට දානව සංඛාර නාමයේ එවනෝ සද්දෙන් සද්දෙන් තමයි නාම මේවා මේක උඹට ඔබට හොඳටම තේරේ මේ පුංචි දරුවාගේ පළවෙනි ඒ ඒ අම්මා කියන වචනේ හැදෙන විදිහෙන්ම තේරෙනවා මේ දරුවට සද්දේ එවලා මේ දරුවාගේ ඇතුලේ මේ රූපෙට සද්ද මෙහෙම එවලා එවලා එවලා ඔටෝමැටික්ලි මේක අජීවී දෙයක් මේ ඊට පස්සේ එතන එහෙම දෙයක් සිද්ධ වෙනවා ඒ දෙක එකතු